එතන හතරයි. සතර සම්‍යක් ප්‍රධාන වීරිය එතන හතරයි. සතර ඉරිදිපාද හතරයි. පංච ඉන්ද්‍රිය පහයි. පංච බල පහයි. සත්ත බොජ්ජංග 7යි ආර්ය ශ්‍රැංග මාර්ගය 8යි එතකොට මේ ඔක්කොම එකතු කළාම 37යි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. එයින් සතර සතිපට්ඨානය කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ඔබ ඉගෙන ගත්තා. ඒ වගේම සතර සම්‍යක් ප්‍රධාන වීරිය නෝපං අකුසල් නෝපදවන්ත උපං අකුසල් ප්‍රහාණය කරන්න නෝපං කුසල් උපදවන්න උපං කුසල් වඩා වර්ධනය කරගන්න කරන වීරිය ගැන දහම් කරන ඔබ ශ්‍රවණය කළා. ඉතින් පින්වතුනි මේ මුළු බුද්ධ දේශනාවෙම තියෙන්නේ ওই කාරණා හතරට තමයි උපදෙස් තියෙන්නේ. අකුසල් දුරු කරන්නටත් කුසල් උපදවන්නටත්. ওই කාරණාවට තමයි මුළු බුද්ධ දේශනාවෙම කරුණු තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ එක දහම් වැඩසටහනකින් දෙකකින් ධර්ම දේශනා මේ දහම් පරයය අවසන් කළාට මුළු සූත්‍ර දේශනාවලම ඔච්චරයි තියෙන්නේ කියලා එකක් නෙවෙයි. ඕනතරම් සූත්‍ර දේශනා අවසන් කරන්න බෑ විස්තර කරලා. දැන් අකුසල් ප්‍රහාණය කිරීම ගැන කිව්වොත් එහෙම තරහ දුරු කිරීම ගැන ආඝාත පටිවිනේ සූත්‍රය, කකචූපම සූත්‍රය, ඊළඟට ධම්මික සූත්‍රය, කොච්චර සූත්‍ර දේශනා තියෙනවද තරහ දුරු කිරීම ගැන උපදෙස් දුන්නේවා. කීයතකින් කැපුවත් තරහ ගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ. ඊළඟට සාරිපුත්ත මහ රහතන් වහන්සේ තරහ ගන්න නැති විදිහ තියෙන ආඝාත පටිවිණී සූත්‍රය. ඊළඟට මේ කිසිම ගුණයක් නැති මිනිසෙක් අපිට දොස්පරොස් කිව්වත් අනේ මේ මිනිසයා මැරුණාට පස්සේ සතර අපාය යන කෙනෙක් කියලා අනුකම්පාව උපද්දව ගන්නකො මේ මිනිසා ගැන තරහක් ගන්න නැතුව. එච්චර තියෙනවා තරහ දුරු කිරීම ගැන. රාගය දුරු කිරීම ගැන කොච්චර දේශනා තියෙනවද? මුළු බුද්ධ දේශනාව තියෙන්නේ මෝහය දුරු කර ගැනීම පිණිස. එතකොට මේ අකුසල් ප්‍රහාණය ගැන අපි ඉගෙන ගන්න ඕන. මේ තමයි ප්‍රවේශයක්. මේ බුද්ධ දේශනා ඉගෙන ගන්නට ආශා කරන්න පින්වත්නි. දැන් වෙනත් ආගම් වල අයට තමන්ගේ ආගම කියලා පොඩි පොතක් තියෙන්නේ. මුළු ජීවිත කාලෙම මේ පොත කියවා කියවා ඉන්න එතනින් එහාට යාලට ලෝකයක් නැහැ. අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය මහා සාගරයක් වගේ. මුළු ජීවිත කාලෙම ගියේ නැති ප්‍රදේශ වලට පීනන්න පුළුවන්. අහපු නැති බන දවසින් දවස අහන්න පුළුවන්. එකකම කැකෑරීමක් නැහැ. මේ බුද්ධ ශාසනය අතිශයින් සුන්දර සුන්දරයි. ඒ ධම් රසය විඳින්න පින්වත්නි. ඉතින් අදත් ඔබට කියලා දෙනවා සතර 이르දිපාද සතර 이르දිපාද කියලා කියන එක ගොඩක් අය දන්නේ ස්කෝලවල දහම් පාසල්වල විභාගෙට ලියපු කරුණ. සතර ඉරිදිපාද කියපු ගමම කියන්නේ ඡන්ද චිත්ත විරිය වීමක්සා. අපි උනත් එහෙම පාවිච්චි කරනවා. නමුත් සූත්‍ර දේශනාවල ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන වචන තනි කළා නැහැ. ඒ කියන්නේ ඡන්ද කියන වචනයෙන් ඡන්ද විදුපාදේ කියලා නැහැ. චිත්ත විදුපාදේ කියලා නැහැ. තියෙන්නේ ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත විදුපාදය. ඊළඟට විරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත විදුපාදය. චිත්ත පදාන සංකාර චිත්ත සමාධි පදාන සංකාර සමන්නාගත ඉරිදිපාදය ඊළඟට තියෙන්නේ වීමංසා සමාධි පදාන සංකාර සමන්නාගත ඉරිදිපාදය තේරුන්නේ නැහැ කියලා බය වෙන්න එපා වචනෙන් වචනේ තේරුම් කරලා දෙනවා වචනෙන් වචනේ තේරුම් කරලා දෙනවා ඒ නිසා හොඳට කන් යොමාගෙන අහගෙන ඉන්න ඔබට තියෙන්නේ වෙන අවධානයක් නැතුව සමන් යොමු කරන්න. කියන වචන විමසන්න එච්චරයි. වචනෙන් වචනේ කියලා දෙන්න. එතකොට පින්වතුනි දැන් 이르දිපාද කියලා එකක් නෙමෙයි අපි ඉගෙන ගන්නෙ. එතකොට 이르දිපාද කියලා කියන්නේ දැන් 이르දියක් කියන්නේ පින්වතුනි අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් ආකාශයේ ගමන් කරන ඒවා, අහසේ සක්මන් කරන ඒවා, පොළොවේ කිමිදෙන ඒවා, ඊළඟට ජලයේ උඩ ඇවිදිනවා ඉරහඳ අත ගන්නවා එක්කෙනෙක් වෙලා ඉඳලා 1000ක් වගේ පෙනී ඉන්නවා 1000ක් වගේ වෙලා ඉඳලා එක්කෙනෙක් වගේ පෙනී ඉන්නවා පේන් දින්නවා නොපෙනින් දින්නවා බිත්ති පර්වත හරහා නොපෙනී යනවා වදින්න නැතුව යනවා මේ ඔක්කොම ඉරිදී අනිත් අයගේ හිත් බලනවා දිවස දිව්‍ය ශ්‍රවණ උපදවනවා මේ ඔක්කොම ඉරිදී ඒ ඍදිවලට උපකාරක වෙන්නේ මේ காரணා හතර. ඔයාලගේ භාෂාවෙන් ඡන්ද චිත්ත විරිය විමර්ශන. එතකොට ඒ காரணා හතර ගත්තොත් එහෙම දැන් බුදුරජාණන් වහන්සේ වදාළ காரணා දිහා හොඳට විමසලා බලනකොට දැන් අපි මේ වචන ටිකක් සිංහලෙන් ගත්තොත් ඡන්ද කියන්නේ කැමැත්ත වීරිය කියන්නේ වීරිය. චිත්ත කියන්නේ අදිෂ්ඨානය. මීමාංසා කියලා කියන්නේ විමසන බව. විමසන බව. විමසීම යෝනිසෝ මානසිකාරය. විදර්ශනාව ඔය ඔක්කොම ගන්න පුළුවන් විමර්ශා කියන එකට. එතකොට මේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියන ඉරිදිපාද හතර මූල් කරගෙන තමයි ඕනම විදිහක් උපදවන්නේ. ඒ විතරක් නෙවෙයි දැන් ඉරිදී කියලා ගත්තොත් එහෙම අවබෝධ කරගන්න බැරි දේවල් අවබෝධ කරන එක ඉරිදීහක්. ඒක කරන්නේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියන විදිහට පාදාතරෙන්. පිරිසිඳ අවබෝධ කරන්න. ඒ කියන්නේ යමක් අවබෝධ කරනකොට රාග දේශ මොහ ප්‍රහාණය වෙනවා නම් ඒකට කියනවා පිරිසිඳ අවබෝධ කරනවා කියලා. ඒ පිරිසිඳ අවබෝධ කරන්ට බැරි දෙයක් අවබෝධ කරනවා නම් කියන්නේ ඒක ඉරිදියක්. ඒක කරන්නේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියන ඉරිදිපාද වලින්. ඒකට උපකාරී වෙන නිසා තමයි මේකට ඉරිදිපාද කියලා කියන්නේ. ප්‍රහාණය කරන්න බැරි දේවල් ප්‍රහාණය කරන එක ඉරිදියා. රාගය ප්‍රහාණය කරනවා කියන්නේ පුදුම දෙයක් නේ පින්වත්නි. ද්වේෂය ආය හටගන්නේ නැති මට්ටමට ප්‍රහාණය කරනවා කියන්නේ. මෝහය ප්‍රහාණය කරනවා කියන්නේ. ඔබගේ හිතේ යම්කිසි ඔබට හදාගන්න බැරි වැරද්දක් තියෙනවා නම් ඔබගේ දෝෂයක් අඩුපාඩුවක් ඔබට හිතට වද දෙන දෙයක් තියෙනවා නම් ඒක නැති වෙනවා කියලා යමක් තියෙනවද ඒකේ ඉරිදියා. ඒක කරන්නේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශකින් ඉරිදිපාදවලින්. ඔබ සම්පූර්ණයෙන්ම වෙනස් පුජ්‍යලෙක් කරනවා. ඔබ හාත්පසින් වෙනස් කෙනෙක් කරනවා. ඒක කරන්නේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශකින් ඉරිදිපාදවලින්. අඟුලිමාලයන් ආත්පසින් වෙනස් කෙනෙක් කලේ ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන ඉර්ධිපාදවලින් සුනීත සෝපා කළා ආත්පසින් වෙනස් අය කලේ ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන ඉර්ධිපාදවලින් මුගලන් මහරහතන් වහන්සේ ඒසා ඉර්ධිමත් උනේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියන ඉරිදි පහදවලින් ඊළඟට තමයි සාක්ෂාත් කරන්ට බැරි දේවල් සාක්ෂාත් කරනවා අවබෝධ කරන්න බැරි වූ කියන්නේ පැමිණෙන්න බැරි නිවනට පමුණවනවා. ඒ නිසා තමයි විදිපාද කියන්නේ. ඊළඟට භාවිතා කළ යුතු දේවල් ආර්ය ශ්‍රාණක මාර්ගයේ පූර්ණත්වයට පත් කරනවා. සත්‍යස් බෝධිපාශික ධර්මියෝ සම්පූර්ණයෙන්ම ප්‍රගුණ කරනවා කෙනෙකුගේ ජීවිතය තුළ. මේ සත්‍තිස් බෝධිපාශික ධර්ම එකක්වත් වඩන්න බෑ ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියන ඍජුපාද නැතුව. සතර සතිපට්ඨානෙ වඩන්න බෑ ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියනව නැතුව. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වඩන්න බෑ ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියන ඍද්ධිපාද නැතුව. ඔන්න මම උදාහරණයක් කියන්නම්. දැන් ඔන්න තියෙනවා අනු අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය නෝපං අකුසල් ප්‍රහාණය කිරීම පිණිස චන්දං ජනේති කැමැත්ත ඇති කරගන්න. ඒ කියන්නේ මොකද්ද? ඡන්ද ඉරිදිපාදය. වායමති විරියං ආරභති. මේ මොකද්ද? වීරිය ඉරිදිපාදය. චිත්තම් පග්ගන්හති පදහති. මේ තියෙන චිත්ත ඉරිදිපාදය. එහෙනම් වීර්ය හතරම වඩාවන්නේ ඊලිපාද හතරෙන්. පැහැදිලිද? දැන් මුලින් ඉගෙනගත්තු දේවල් සතර සතිපට්ඨානෙ වඩන්න පුළුවන් ද කැමැත්තක් නැතුව සතර සතිපට්ඨානෙ වඩන්න පුළුවන් ද වීරිය නැතුව සතර සතිපට්ඨානෙ වඩන්න පුළුවන් ද අදිෂ්ඨානය නැතුව සතර සතිපට්ඨානෙ වඩන්න පුළුවන් ද හොඳින් සීනුවණින් විමසන්නේ නැතුව ඇයි පටන් ගන්නකොටම තියෙනවා ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ. සම්පජානෝ කියන්නේ සීනුවන. විනේය ලෝකේ අවිද්‍යා දෝමනසං. ඇලින් ගැටින් නැති විදිහට යාට සතිපට්ඨාන යොසන්න කොච්චර විමසීමක් ඕනේද? ඒ නිසා සතර සතිපට්ඨානේ වඩවන්නේ සතර සම්මිය ප්‍රධාන වීරිය ඇති කරවන්නේ ඡන්ද චිත්ත වීරිය විමසා කෙනෙකුගේ පාද හතරෙන් කෙනෙක් සෝහන් වෙන්නේ සකදාගාමි වෙන්නේ අනාගාමි වෙන්නේ අරහත්ත්වයටපත් වෙන්නේ ඡන්ද චිත්ත වීර්යයම සකින ඉරිපාද හතරෙන් ඒ සියල්ලද පසක තිබේවා ලෝකෝත්තර කරුණු බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකින්න නම් කාරණා හතරක් පුරුදු කරන්න කිව්වා. සොරකමින් වළකින්න නම් කාරණා හතරක් පුරුදු කරන්න කිව්වා. වැරදි කාමසෙවණින් වළකින්න නම් හතරක් පුරුදු කරන්න කිව්වා. බොරු කීමෙන් වළකින්න නම් කාරණා හතරක් පුරුදු කරන්න කිව්වා. සුරාවෙන් වළකින්න නම් කාරණා හතරක් පුරුදු කරන්න කිව්වා. ඒ කියන්නේ පංච පංචිල් රකින්න කාරණා හතරක් ඕන කිව්වා. කොමක්ද? ඡන්ද චිත්ත විවීමස. පංචිල්වත් රකින්න බෑ කැමැත්ත නැතුව. පංචිල්වත් රකින්න බෑ වීරිය නැතුව. පංචිල්වත් රකින්න බෑ අදිෂ්ඨානය නැතුව. පංචිල්වත් රකින්න බෑ විමසීම නැතුව ඒ කියන්නේ පංචිල් කැඩීමේ ආදීනව පංචිල් රැකීමේ ආනිසංශ සිහි කරන්නේ නැතුව පංචිල් එක දිගට රකින්න බෑ. පංචිල් රකින සමාජයක් සමාජේ නෑ කියලා මේසු කතා වෙනවා නම් ඒක හේතුව කිම? හේතුව වනාහි චන්ද්‍ර චිත්ත වීමක් රකින්න විදි පහද නෑ. ඒකයි හේතුව. නමුත් ඒ විදිහපාද නැහැ කියනට වඩා හේතුව එහි එහි තියෙන දුර්වලතාවය. එහි තියෙන දුර්වලතාවය. නැත්තම් වෙහෙරකට යන්නත් බෑ ඡන්ද චිත්ත වීර්ය මංසා නැතුව. වන්දනාවක්වත් කරන්න බෑ. පැවිදි වූ භික්ෂුන් වහන්සේලාට ගිහි ජීවිතය අතහැරලා පැවිද්දක් කරා යන්න බෑ. ඡන්ද චිත්ත වීර්ය මංසාව නැතුව. කැමැත්ත තියෙන්න ඕන, වීර්යය තියෙන්න ඕන, අදිෂ්ඨානය තියෙන්න ඕන. ජී ජීවිතයේ ආදීනව පැවිදි ජීවිතයේ ආනිසංස විමසා තියෙන්න ඕන. කොච්චර උපකාරක දෙයක්ද කියලා බලන්න මේ කාරණාව. බුදුරජාන් වහන්සේ වදාලා ඡන්ද චිත්ත වීර්ය විමසා කියන මේ ඍද්ධිපාද හතර මෙතරින් ඊතර යෑම පිණිස පවතිනවා. ඒ කියන්නේ සංසාරයෙන් ඊතරට යන්න උපකාර වෙනවා මේ හතර. ඕනමයි. බුදුරජාණන් වහන්සේ වදාලා ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියන මේ ඉදිපාද හතර වැරදුනොත් නිවන් මඟම වරදිනවා. නිවන් මඟම වරදිනවා. ඇයි ඉතින් එයාගේ කැමැත්ත වෙන පැත්තකට ගියොත්? එයාගේ වීර්ය වෙන පැත්තකට ගියොත්? එයාගේ අදිෂ්ඨානය වෙන පැත්තකට ගියොත්? එයාගේ කල්පනාව වෙන පැත්තකට ගියොත් කාමයේ උදෙසා කැමැත්තයි වීරියයි අදිෂ්ඨානයයි විමසීමයි ආවොත් කොහෙන්ද නතර වෙන්නේ? දේශපාලන උදෙසා කැමැත්තයි වීරියයි අදිෂ්ඨානයයි විමසීමයි ආවොත් කොහෙන්ද නතර වෙන්නේ? දැන් අපි කියමුකෝ යාන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය වෙනුවෙන් කැමැත්ත වීරිය අදිෂ්ඨානය විමසීම આવොත් ඒ පැත්ත. වේදහෙදකම් පැත්ත. ගොවිතැන් පැත්ත. රැකී රක්ෂා පැත්ත. ඒතර කැමැත්ත වීරිය ඒ ටික වෙන පැත්තකට යනවා. ලෞකික ලෝකේ. ඒ අතර කෙනෙකුට කුසල් උපදවන්න අකුසල් දුරුකරන්න කැමැත්ත උපදිනවා. අන්න යා නිවන් මාර්ගයේ පැත්තට යනවා. ඒ නිසා මේ විදිපාද හතර වෙන පැත්තකට ගියොත් නිවන් මාර්ගය වෙනස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා මේ 이르දිපාද හතර බහුලව වැඩුවොත් දැන් මම මේ 이르දිපාද සංයුත්තේ තියෙන සූත්‍ර දේශනා තමයි මේ වචනෙන් කියන්නේ. ඉරිදිපාද හතර බහුලව වැඩුවොත් එහෙම ඒක ආය අවසන් වෙන්නේ සියලු දුක්ෂය කරලා. ඒ කියන්නේ කැමැත්ත කොච්චර ඕනේද වීර්ය කොච්චර ඕනේද? හිතේ අදිෂ්ඨානය කොච්චර ඕනේද? නුවණින් විමසීම කොච්චර ඕනේද සංසාර දුක කෙලවර කරන්න. මේක ඉස්ලාම ඔබ මේ බුද්ධ ශාසනය පිහිට ගන්න කැමැත්ත ඇති කරගන්න. එතකොට ඔබව ඒ ඉරිදි පාද කියන්නේ මේ කැමැත්ත කියන දේෙන් ඔබව ගෙනියනවා. උදාහරණයක් ගත්තොත් ඔබට දැන් අහසින් යන්න බෑනේ. නමුත් අහස් යානාවෙන් ඔබ අහසින් ගෙනියනවනේ. ඔබට කරන්න බැරි දේ අහස් යානාවෙන් කරනවනේ. ආන්නේ වගේ ඔබට තනියෙන් නිවන් දකින්න බෑ. නමුත් ඔබගේ කැමැත්ත විසින් ඔබව නිවනට අරන් යනවා. පැහැදිලිද? දැන් ඔබට වතුර උඩ සක්මන් කරන්න බෑ. හැබැයි බෝට්ටුවකින් නැවකින් ඔබව අරන් යනවා. ඒ වගේ වීරියේ විශ්ින් ඔබව නිවන තරන් යනවා. ඒ නිසා ඔබ විශ්වාසය තිබිය යුතුයි වීරිය ගැන. අපි බෝට්ටුව ඔරුව නැව විශ්වාස කළා නේ කියලා කියන්නේ. ගුවන් යානේ විශ්වාස කළා නංගින්නේ මේකෙන් උඩින් යනවා කියලා. අපිට යන්න බෑනේ. ඒ වගේ මේ දෙතිස් කුණප කොට්ටාසයන්ගෙන් අසුචියෙන් පිරුණ මේ ශරීරයකින් මේ කෙලෙස් ගොඩකින් නිවනක් ගැන හිතන්නවත් සමානයි. නමුත් කැමැත්තක් ඇති කරගන්න නිවන් දකින්න ඕන. අකුසල් ප්‍රහාණය කරන්න ඕන. ඒ කැමැත්ත ඔබ ඒ තැන තරන් යනවා. වීර්යය ඔබ වෙතින් තරන් යනවා. හිතේ අදිෂ්ඨානය ඔබ වරන් යනවා. නුවණින් විමසීම ඔබ වරන් යනවා. ඒ නිසා ඔබට තියෙන්නේ මේ හතර දිනු කරගන්න. මේ ඒකයි මම කියේ සත්‍විස් බෝධිපාශික ධර්ම ගැන ඉගෙන ගන්න කොට කැමැත්ත ඇති කරගන්න මම මේ බණ ටික අහනවා කියලා. තේරෙන්නේ වගේ කියලා හිතනොත් හොඳට වීර්යයෙන් අහන්න. මම මේ කාරණා අතම හොඳට තේරුම් ගන්නවා කියලා හිතේ අදිස්ථානයක් ඇති කරගන්න. ඊපස්සේ කාරණා හතර විමසන්න සටහන් ගහගන්න ඉගෙන ගන්න පොත්පත් වලින් කියවන්න. හොඳ දැනුමක් ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් හොඳට කට ඇරලා බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ කාරණා 37කින් විස්තර කරන්න පුළුවන් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් ඒකට කැමැත්ත ඇති කරගන්න. පුළුවන් ඔබට. පුළුවන්. ඊළඟට තමයි විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ නිවන් මාර්ග වනසන දෙයක් තමයි පම්පෝරිය. ඒ නිසා දැන් මම සතර සතිපට්ඨානය දන්නවා. මම දැන් ආනාපාන සතිය වඩනවා. මම දැන් අසුබේ වඩනවා කියලා පම්පෝරි ගහන්න යන්න එපා. ඒ හැටි දුරක් යන්න බෑ. ගෙදර එන අයට පේන්න භාවනා ආසන තියලා අමෝතු මේ අමෝතු දෙයක් කරගන්න යන්න එපා. එනේ ණයට කියනවා ඇයි නෑ මම මේ දවස්වල මේ සතර සතිපට්ඨාන භාවනා කරනවා මම භාවනා කරන ආසනෙ පම්පෝරිය ඒ හැටි දුරක් යන්න බෑ. තමන් මේවා රකින්න බව මේ බෝධිපාශක ධර්ම වඩන බව ලෝකිත සංගවන්ට ඔබගේ ඇතුලේ මේ ගුණධර්ම වඩා ගන්න හඳුම් ගහක අරටුව වගේ. සඳුන් ගහක අරටුව වගේ. ඇතුලේ මෝරන්න දෙන්න. පිටට දෙන්න එපා. වටිනා ගහක් හැදුවත් පැලයක් හැදුවත් ඒකට ඉච්චර ආයස නෑ ලෝකෙට පුරසාරම් දොලවන්න කියොත්. ඒ නිසා හැම දෙයක් ගැනම අහිංසක වෙන්න, අප්‍රකට වෙන්න. අන්න ඒක හොඳට නුවණින් විමසන්න. විමසීමේ විදිපාදය ඇති කරගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධ ශාසනයේ කෙනෙකුට අවබෝධයෙන් කලකිරෙන්න නිබ්බිදාය විරාගාය නොඇලෙන්න නිරෝධාය නිදහස් වෙන්න උපසමාය මනාව සංසිඳෙන්න අභිඥාය අවබෝධඥානය පිණිස සම්බෝධාය උතුම් සම්බෝධිය පිණිස ආර්ය සත්‍ය අවබෝධය පිණිස පවතින කාරණා හතරක් තියෙනවා. ඒවා නායි සතර විවිධ භාගයි. කොච්චර ಉಪකාරයි. දැන් මම මේ හතර වෙන වෙනම විස්තර කරනවා. මම මේ මූලික පසුබිම කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා අතීතේ අනාගතේ වර්තමානයේ යන්තාක් ලෝකයේ ඉරිදියක් ඉපැද්දුවා නම් කෙනෙක් උපදා උපද්දවන්නේම ඡන්ද චිත්ත වීරි විමර්ශක කෙනෙක් ඉදිරිපාද හතරත් එක්ක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ යන්තාක් අය රහත් වුණා නම් මඟපල් ලැබුවා නම් ඒ සියලු දෙනා අරහත්ත්වයටපත් උනේ මඟපල් ලැබුවේ ඡන්ද චිත්ත වීරි විමර්ශා කියන ඉදිරිපාද හතර වඩපු නිසා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි නුඹලාට හිතෙන්නේ කොහොමද තථාගතයන් වහන්සේ අරහත්ත්වයටපත් උනේ සම්මා සම්බුද්ධත්වයටපත් උනේ කුමක් නිසාද පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේ රහතන් වහන්සේ නමක් උනේ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන විවිධ පාද හතර නිසා. ලෝකෙට බුදු කෙනෙක් පහළ කරනවා මේ ධර්මතා හතර. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඉර්ධිපාද හතර වඩපු කෙනාට ඕනේ නම් ජීවිතය ආයුෂ කල්පයක් හෝ ඊට වැඩියෙන් ඉන්න පුළුවන්. අවුරුදු 100ක් හෝ 120ක් 160ක් වුණත් ඉන්න පුළුවන්. කැමති නම් එයා. ඉතින් ඒ නිසා බලන්න කොච්චරනම් උපකාරයිද මේ 이르දිපාද හතර කියන්නේ. ඉතින් දැන් මම විස්තර කරන්න ඕනේ මේ පින්වතුන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඉරිදිපාද හතර කියලා කියන්නේ මොකද්ද කියලා. පින්වත් මහණෙනි ඡන්ද කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපාද සංයුත්තේ මෙසේ වදාලා. පින්වත් මහණෙනි භික්ෂුවක් බලවත් ඡන්දේ උපදවාගෙන කටයුතු කිරීමේ සමාධියක් ලබයිද? කැම ඔන්න බලවත්ව කැමැති. සතර සතිපට්ඨානයේ දෙන්න කුසල් දහම් දියුණු කරගන්න බලවත් කැමැත්තක් මෙයාගේ තියෙනවා. මේ බලවත් කැමැත්ත මුල් කරගෙන සමාධියක් ලැබෙනවා හිත එකඟ වෙනවා සිතෙහි එකඟ බවක් ලබයිද මේ ඡන්ද සමාධියයි කියනු ලැබේ. ඇයි ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගත ඉරිදිපාදේනේ. ඡන්ද කියේ බලවත් කැමැත්ත. ඒ කැමැත්ත මුල් කරගෙන මෙයාගේ හිතේ බලවත් සමාධියක් සිතේ එකඟ බවක් එනවා. ඒකට කියනවා ඡන්ද සමාධිය. ඔහු නූපම් පාපී අකුසල දහන් නූපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි, වීරිය කරයි, සිත දැඩි කොට ගනී. ප්‍රදන් වීරිය වඩයි. උපම් පාපී අකුසල් දහම් ප්‍රහාණය කිරීම සඳහා නූපං කුසල් උපදවීම සඳහා ඊළඟට උපං කුසල් වඩා වර්ධනය කිරීම සඳහා කැමැත්ත උපදවයි වෑයම් කරයි වීරිය කරයි සිත දැඩි කරගනි. මේ කියන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය කරනවා. බලවත් කැමැත්තෙන් සිත එකඟ කරනවා ඒ කැමැත්ත මුල් කරගෙන සතර මේ සතර සම්‍යක්ප්‍රදාන වීර්ය කරනවා අර වීර්ය හතර කරනවා කැමැත්ත මුල් කරගෙන අන්න ඒකට කියනවා ප්‍රධාන සංඛාර කියලා ඒකට කියනවා ප්‍රධාන සංඛාර කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේවා තමයි ප්‍රධාන වීර්යයට සංස්කාර කාරණා හතර නෙවෙයි. ඉතින් මේ බලවත් කැමැත්තෙන් හිත එකඟ කිරීම ඡන්ද සමාධිය. ඒ කැමැත්ත මුල් කරගෙන අකුසල් දුරු කිරීම කුසල් ඉපදවීම පිණිස කරන වීර්ය ප්‍රධාන සංකාර. ඊට පස්සේ ඒ ඒක මුල් කරගෙන මෙයා 이르දි 이르දිය පිණිස පවතිනවා මෙයාගේ ගමන් මාර්ගය කියන 이르දිපාද. ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉරිදපාතේ අර වචනේ හැදිච්ච ඇති තේරුම් ගන්න ඕන අමාරු නෑ ඕන දෙවෙනි කාරණාව ආයශ්‍රයක් විස්තර කරනවා ඔන්න කෙනෙක් දැන් ඡන්ද විරිය චිත්ත විමර්ශානේ ඔන්න වීරිය කැමෙන් ඡන්ද කිවි කැමැන්ත වීරිය කියන්නේ බලවත් වීරිය බලවත් වීරිය කරලාම මෙයා හිත එකඟ කරනවා සමාධිමත් කරනවා. ඒකට කියනවා වීර්ය සමාධිය. වීර්ය මුල් කරගෙනම වීර්ය කරනවා. අකුසල් දුරු කරන්න කුසල් උපදවා ගන්න ලොකුම වීරියක් තියෙනවා. මෙයාව මෙහෙවන බලවේගයේ වීරිය. ඒක කියනවා ප්‍රධාන සංකාර සමන්නාගත කියලා. අන්න විරිය සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඊට පහදේ. ඊට පස්සේ ඔන්න භික්ෂුවක් ඉන්නවා. ඔන්න දැන් ওই දෙවෙනි කාරණාව. දැන් ඊළඟ කාරණාව තමයි චිත්ත සමාධි පදාන සංකාර සමන්නාගත ඉරිදිපාදය. චිත්ත කියේ බලවත් අදිෂ්ඨානේ මා මේ සතිපට්ඨානේ වඩනවා. මා කය කෙරෙහි සිහිය පිහිටුවා ගන්නවා. මම වේදනාව ගැන තීරුම් ගන්නවා. මම සිත තේරුම් ගන්නවා මම මේ උපාදානස්කන්ධයන්ගේ හට ගැනීම වෙනසීම තේරුම් ගන්නවා මම බුදුරජාන් වහන්සේ වදාළ නිවන් මාර්ගේ වඩනවා කියලා කොහොම හරි මම මගේ ජීවිතේ ලේමස් වියලී කියලා ඇතනහර ඉතුරුනත් මම මගේ ආභිමතාර්ථය ඉෂ්ට කරගන්නවා කියලා ලොකු අදිෂ්ඨානයක්. එයාගේ ජීවිතේ අනිත් ඒවා දෙවෙනි තැන තියෙන්නේ. බුද්ධ ශාසනය පිහිට ගන්න එක පළවෙනි තැනට එන අදිෂ්ඨානය. ඒක තියෙන කැමැත්තටත් එහා ගිය එකක්. අදිෂ්ඨානය. අන්නේ බලවත් අදිෂ්ඨානෙන් හිත එකඟ කරනවා. ඒකට කියනවා චිත්ත සමාධිය. ඒ බලවත් අදිෂ්ඨානෙ මුල් කරගෙන සතර සම්‍යක් ප්‍රධාන වීරිය කරනවා. අකුසල් නූපං අකුසල් නූපදවන්න. උපං කුසල් ප්‍රහාණය කරන්න. නූපං කුසල් උපදවන්න. උපං කුසල් වඩා වර්ධනය කරන්න ගොඩාක් වීරිය මේ වීරිය කරනවා. ඒ ඒකට ඔහුව මෙහෙවන බලවේගී අදිෂ්ඨානයගේ ආන්නයකට කියනවා ප්‍රධාන සංකාර සමන්නාමය. අන්න චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉලිපාදය. ඊට පස්සේ ඔන කෙනෙක් ඉන්නවා එයාට කැමැත්තයි අදිෂ්ඨානීය වීර්යයටත් වඩා එහාට තියෙන්නේ නුවණින් විමසීම. කුසල අකුසල හොඳ නරක යහපත අයහපත සුගති දුගති පින්පව් ඊළඟට සසරට වැටීමේ ආදීනව සසර දුකෙන් නිදහස් වීමේ ආනිසංස විමසනවා. බුදු කෙනෙක් පහළ වීමේ දුර්ලභ බව, බුද්ධ ශාසනයක පිහිට ගැනීමේ දුර්ලභ බව විමසනවා. මේ ලැබිච්ච අවසාන අවස්ථාව කලාතුරකින් ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙන බව, සත්පුරුෂයන් මුණ ගැහිම දුර්ලභ බව මනාව විමසනවා. ඊළඟට මේ අපි මුලා වූ ශාරීරික යථා ස්වභාවය මනාව විමසනවා. වේදනාවේ යථා ස්වභාවය විමසනවා. හිතේ යථා ස්වභාවය විමසනවා. පංච උපාදානස්කන්ධ ජීවිතය ගැන විමසනවා. ආයතන හයක් සහිත ජීවිතය ගැන විමසනවා. විමසනකොට මෙයාට බලවත් විමසීමේ නුවණින් විමසීමේ හැකියාව මුල් කරගෙන හිත එකඟ වෙනවා. ඒකට කියනවා විමර්ශා සමාධිය කියලා. එතකොට මේ මේ මුල් කරගෙන ඒ නුවණින් විමසීම මුල් කරගෙනම අකුසල් ප්‍රහාණය කරන කුසල් උපදවනවා. ඒකට කියනවා ප්‍රධාන සංකාර සමන්නාගත කියලා. ඔන්න ওই විදිහට තමයි වීරිය සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉර්ධිපාදේ කියලා කියන්නේ ඔන්න ඔකට. දැන් කරුණ මතකයි නේද? ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියන්නේ නිවන් දකින්ද සසර දුකෙන් නිදහස් වෙන්න තියෙන බලවත් කැමැත්තට කියනවා ඡන්දය. බලවත් වීර්යයට කියනවා වීර්යය. බලවත් අදිෂ්ඨානයට කියනවා චිත්තය. බලවත් නුවණින් විමසීමට කියනවා විමර්ශා කියලා. ඒ තුලින් හිත එකඟ කිරීමට කියනවා සමාධිය කියලා. ඒවා මුල් කරගෙන අකුසල් ප්‍රාණය කළ කුසල් උපදවන සතර සම්‍යක් ප්‍රදාන වීර්යයට කියනවා ප්‍රධාන සංකාර සමන්නාගත කියලා. ඉරිදී ලබා ගන්න මුල් වෙන නිසා ඉරිදිපාද කියනවා. දැන් ඉරිදිපාද හතරේ වචනයක් ගානේ අර්ථ ඔබ දැන් දන්නවා. එතකොට පින්වතුනි මම ඔබට කිව්ව මතකයි නේද සාමාන්‍යයෙන් විහෙරකටවත් යන්න බෑ විහාරයකටවත් යන්න බෑ සෑයක් බෝධියක්වත් වඳින්න යන්න බෑ ඉරිදි පහදයක් නැතුව කියලා. දැන් ගෙදර හිටපු මිනිස්සයා සෑයක් ළඟ නතර වෙනවා කියන එක ඉර්ධියක් නේ. ඉර්ධියක් නේ. ඉතින් ඒ නිසා ඒක මේ වගේ වොන්න මම මොකද්ද කිව්වේ කියලා ඔබට හිතා ගන්න බැරි වෙන්න ඇති. සූත්‍ර දේශනාවක් කියලා දෙන්නම්. මේ සූත්‍ර දේශනාව බ්‍රහ්ම සූත්‍රය. ඒ කාලේ අපගේ පින්වත් ආනන්දයන් වහන්සේ කුසඹෑනුවර ගෝසිතාරාමේ වැඩ වාසය කළේ. උන්නාබ කියන බ්‍රාහ්මණයා අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා සතර ස්වාමීචි කතා කරලා අහනවා පින්වත් ආනන්දේනි ඔබ මේ බුද්ධ ශාසනයේ මහාන වෙලා ඔය මහානකමක් කරන්නේ මොකටද අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියා හිටිනවා මම මේ තෘෂ්ණා ඡන්දේ නැතිකරන්ට තමයි කියන්නේ තණ්හාවට තියෙන ආශාව නැති කරගන්න තමයි මහාන වෙලා ඉන්නේ කියවා. තෘෂ්ණා ඡන්දේ නැති කරගන්න. මේ තෘෂ්ණාවට තියෙන කැමැත්ත නැති කරගන්න තමයි කිව්වා මම මේ මහාන වෙලා ඉන්නේ. ඇහුවා ඉතින් මේ තෘෂ්ණා ඡන්දේ ප්‍රහාණය කරගන්නට බවත් ආනන්දයන් වහන්සේට මේ බුද්ධ ශාසනය මොන හරි ප්‍රතිපදාවක් තියෙනවද? තියෙනවා බ්‍රාහ්මණේ. මොකද්ද ඒ තමයි කිව්වා ඉදිරිපාද හතර. ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉදිරිපාදේ. විරිය සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉදිරිපාදේ. චිත්ත සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉදිරිපාදේ. විමර්ශා සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉදිරිපාදේ. ඒ තමයි ආනන්ද සාන්නාංශ වදාලා මේ නිවන් දකින්ට මේ කැමැත්ත තෘෂ්ණා ඡන්දේ තෘෂ්ණාවට තියෙන කැමැත්ත නැති කරගන්න කැමැත්ත ඕන වීරිය ඕන අදිෂ්ඨානය ඕන විමසීම ඕන කියලා. මේක කියපු ගමන්ම අර බමුණ කියනවා අනේ ඔබ වහන්සේලාගේ නම් ওই නිවන මේ ඕනම කෙනෙකුට ලබන්න පුළුවන් මේ සාමාන්‍ය මිනිසුන්ට ලබන්න පුළුවන් එකක් ඕක. මොකද දැන් ඔබ වහන්සේ කියන්නේ තෘෂ්ණාවට තියෙන කැමැත්ත නැති කරගන්නයි ඔය ඔය ඡන්ද චිත්ත වීරි විමර්ශ වඩන්නේ කියලා. ඉතින් කැමැත්ත නැති කරන්නේ කොහොමද කැමැත්තෙන් කියෝ. දැන් ඔය අද කාලේ ඔය උන්නහබලා දැමුත් ඉන්නවනේ. නිවනටත් තෘෂ්ණාව තියෙනවා. කොහොමද අහනවා නිවන් දකින්නේ? උන්නහබලා තවත් තියෙනවා. ඔය උපාසකම්මලා නිවන් දකින්නත් ආස කරනවා. කොහෙද නිවන් දකින්නේ කියලා කියන පඬිතමාණී ඇත්තෝ නැත්තේද? දිව්‍ය ලෝකවල යන්ත ඊළඟට ඕවා තියෙනවා කැමැත්ත බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ කැමැත්ත ප්‍රහාණය කරන්නයි කියලා කියන අය අදටත් නැද්ද ඊට පස්සේ කියනවා නිවන් දකින්න ඔච්චර සුරුස්නා කරන්න එපා කියනවා මේ ඊයේ පෙරේද්දී ඇතෙන් පොත්තෙන් එළියට ආපු මේ ගැටව් පැටව් කියන්නේ මේ. තෘෂ්ණාව ප්‍රහාණය කර මො අම්මලා නිවන් දකින්නත් ඔච්චර තෘෂ්ණා කරන්න එපා කියනවා. අදන්නේ දෝන්න ඕක තමයි ඇහුවේ නිවන් දකින්ට මොකද ඇහුවා ඔච්චර තුරුස්නාව කැමැත්ත ප්‍රහාණය කරන්න මොකද ඇහුවා ඔච්චර කැමැත්තක් ඒ නිසා ඔබ වහන්සේලාගේ නිවනක් කියන එකක් නම් හරියට නෑ කියලා තමයි මේ උන්නාබ කිව්වේ. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මිහිරි ලෙස දහම් කතා කරන සොඳුරු බැල්මෙන් යුතු හඳ මඩලක් වගේ මෝහ මඩල තියෙන අපේ ආනන්ද සාක්නාංශයට මේ ලෝකෙම දොස් කිව්වත් උන්වහන්සේගේ ඇහැක කොනකවත් වෙනසක් ඇති වෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ වචනින් අන් අයගේ දුක් දුරු කරනවා උන්නහබ මොනවා කිව්වත් උන්වහන්සේගේ මෝමල්ලේ කිසිදු වෙනසක් වුණේ නැහැ. බ්‍රහ්මනේ මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඒ තමයි ඔබට ඔබ උත්තර දෙන්න ඕනේ ඔබට හිතෙන විදිහට කිව්වා බ්‍රහ්මණය මේ ආරාමෙට දැන් ඔබ මං ඉන්න මේ ගෝසිතාරාමෙට ආවනේ මම මේ ආරාමෙට එන්න ඕන කියලා ඔයාට කැමැත්තක් තිබ්බද නැද්ද කියලා ඇහුවා ඊට පස්සේ කිව්වා ස්වාමීනි මට කැමැත්තක් තිබ්බා. දැන් මේ ආරාමයට එන්න ඕන කියලා තිබ්බ කැමැත්ත ආරාමයට එන්න ඕන කියලා තිබ්බ කැමැත්ත දැන් තියෙනවද කියලා හෙව්වා. අනේ දැන් නෑ ඒක සංසිඳුනකෝ දැන් මං ඇවිල්ලානේ. හරි. ඔබට ආරාමයට එන්න ඕන කියලා වීරියක් තිබ්බනේ දැයි වැඩ කටයුතු නතර කරලා මහන්සියෙන් එන්න බෑ මෙතෙන්ට. වීරියක් තිබ්බ නේද? ඔව් වීරියක් තිබ්බා කියලා. දැන් ඔබට ආරාමයට ආවට පස්සේ වීරිය තියනවාද ඒක මේ ආරාමයට එන වීරිය නෑ අනේක සංසිඳුණාක ඔය ඉවරයිනේ වැඩි ආරාමයට එන්න ඕන කියලා අදිෂ්ඨානයක් තිබ්බා නේද කියලා ඔව් ඒක දැන් තියනවාද දැන් ඒක සංසිඳුණා කියලා ඊට පස්සේ ආරාමේ ඉන්නේ ආනන්දයන් වහන්සේ ඒ නිසා ගිහිල්ලා කතා කරන්න ඕන මේමයි කියලා විමසීමක් තිබ්බනේ හිතෙන් ආවල් පාරෙන් යන්නේ ආවල් තැනින් යන්නේ කියලා නුවණින් උසන්නතු කොහොම ඒ ආරාමෙට එන්නේ ඒ විමසීම දැන් තියනවද වනේ නෑ දැන් ඒක සංසිඳුණා කිව්වා ආන්න කිව්වා දැන් ওই කාරණාවෙන් තේරුම් ගන්න කිව්වා අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන ওই කාරණාවෙන් තේරුම් ගන්නට බ්‍රාහ්මණය යම් මේ භික්ෂුවක් රහද්ද ආශ්‍රවයන් සය වූයේ වේද වැස නිම වූ බඹසර ඇත්තේද කල යුත්ත කරන ලද්දේද කෙලෙස් බර පැසකින් බහා තබන ලද්දේද අනුපලිවලින් පැමිණි උත්තමාර්ථය ඇත්තේද ක්ෂය වූ භව සංයෝජන ඇත්තේද මනමින් දැන කෙලසුන්ගෙන් නිදහස් වූයේද ඒ රහත් භික්ෂුවට පෙර අරහත්ත්වයට පත්වීම පිණිස යම් ඡන්දයක් තිබුණේද අරහත්ත්වයට පත්වීමෙන් ඒ අරහත්ත්වයට පත්වීම පිණිස තිබූ ඡන්දේ සංසිදී ගියේය රහත් වුණාට පස්සේ රහත් වෙන්න තියෙන කැමැත්ත සංසිඳෙනවා. රහත් වුණාට පස්සේ රහත් වෙන්න තියෙන වීර්ය සංසිඳෙනවා. ඊට පස්සේ රහත් වුණාට පස්සේ රහත් වීම පිණිස තියෙන අදිෂ්ඨානය සංසිඳෙනවා. රහත් වුණාට පස්සේ අරහත් වීම පිණිස තියෙන විමර්ශාව සංසිඳෙනවා. ওই කාරණාවෙන් තේරුම් ගන්න කිව්වා. ඔය විදිහට නම් මේ කරුණු යෙදෙන්නේ මේ ඡන්ද චිත්ත වීර්ය විමාසා කියන ඉරිදිපාද හතරෙන් බ්‍රාහ්මණය අමාමහ නිවනට යන්න බැයිද කියලා හෙව්වා. ස්වාමීනි පුළුවන්. ස්වාමීනි පුළුවන් ඔබ වහන්සේ ඊටමත් මැනවින් මට විස්තර කරලා දුන්නා. සොඳුරු ලෙස විස්තර කරලා දුන්නා. අභික්ඛන්තම් වන්තේ අභික්ඛන්තම් වන්තේ සොඳුරුයි ස්වාමීනි සොඳුරුයි යටට හැරිලා තිබ්බ දෙයක් උඩට හැරුණා වගේ මගේ හිත පෙරළුණා. වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා වගේ මට පේන්න ගත්තා. අඳුරේ ඉන්න කෙනෙකුට තෙල් පහනක් දැල්වා වගේ ඇස්සත්තන් රූප දකින්න ඔබ වහන්සේගේ බණපදේ නැමැති පහනෙන් මට පේනවා. ස්වාමීනි මම ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ සරණ යනවා. ශ්‍රී සද්ධර්මය සරණ යනවා. ආර්ය මහා සංඝරත්නය සරණ යනවා. මගේ ආනන්දයන් වහන්සේ මේ ගෝ මේ කොසඹහ නුවර තෙරුවන් සරණ ගිය උපාසකෙක් විදිහට මේ උන්හාබ ගැන දැනගන්න මම තෙරුවන් සරණ යනවා කියලා තෙරුවන් සරණ කියා. ඒක ඒ කාලේ සුදුවත් ඇඳගත් ගිහි අයට ඉරිදිපාද ගැන කියද්දි තෙරුවන් සරණ ගියානේ. මහා ගැඹුරු දේවල් මේවා කියලා එහෙම හිතුවේ නෑ. මොකද්ද මේ අපේ මිනිසුන්ගේ මේ මොකද්ද කියන බෙදිල්ල මේ ශ්‍රී සද්ධර්මයේ? ගැඹුරුයි තේරෙන්නේ නැහැ කිය මොකද්ද මේ බෙදිල්ල? අපිට තේරෙන්නේ නැති දේවල් ඉගෙන ගන්න ඕනනේ. ඒ නිසා අපි මේවා ඉගෙන ගන්න ඕන. අපි මේවා ඉගෙන ගන්න ඕන. ඒ නිසා දැන් මේ ධර්මයේ මේ වෙලාවේ ශ්‍රවණය කරපු ඔබට ඔබ කාටද දැන් ඔබට බණපද ටික මතකයි. ඉහිදිපාද කියන ඒවා හතරක් තියෙනවා. ඒ තමයි ඡන්ද, චිත්ත, වීරිය, විමර්ශන. එතකොට මේ විදිපාද හතර මුල් කරගෙන තමයි ඕන තරම් කෙනෙක් මේ විදි ප්‍රතිහාරය පාන්නේ. හොදේ යටත් ප්‍රදේශෙන් ආරාමයකට එන්නත් කැමැත්තක්, වීර්යයක්, අදිෂ්ඨානයක්, නුවණින් විමසීමක් ඕන. ඉතින් විභාගයක් ලියන්නත් සාමාන්‍ය පෙළ කරන්න ඕන කියලා කැමැත්ත ඕන. හැබැයි මේ හතරෙන් එකක් කෙනෙකුට ප්‍රධාන වෙනවා. මේ හතරෙන් එකක් කෙනෙකුට ප්‍රධාන වෙනවා. දැන් බලන්න සෝන තෙරුණ්ඩ. සෝන තෙරුණ වහන්සේට තිබ්බේ ලොකු වීර්යයක්. සෝන තෙරුන් කියලා කියන්නේ උන්වහන්සේ විපස්සී තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියට පාපිස්සක් පිදුවා කාපට් එකක්. ශිනීදු පහසක් තියෙනවා. බුදු කෙනෙකුගේ ශිරීපාසඟල ඒ පළසක් මත තියෙන විදිහට පිදුවා. ඒ පින්බලෙන් සුගතිය උපන්නා. මනුස්ස ලෝකෙට ඇවිල්ලා කවදාවත් මහ පොළොවේ අඩිය තියලා නැහැ. පළස් මත තමයි අඩිය තියන්නේ. උදාහරණයක් ගත්තොත් එහෙම සෝන කුමාරයා ඉපදිලා මුළු මාළේ ඒ සෝන කුමාරයාගේ සිටු මැදුරේ පුලාම සතු පළස් සතුරලා තියෙනවා. පළස් මතින් තමයි යානාවේ නතර කරන්නේ උද්‍යානෙට ගියත් උද්‍යානයේ කුමාරයා ඇවිදින සෑම තැනකම පළස් දාලා තියෙනවා. යම් මොහොතක සිටුමැදුරේ අරුබුදයක් ඇති වුණොත් කුමාරයා විසඳනවා කියනවා. මේ ප්‍රශ්නේ දැම්ම සියලු දෙනා විසඳගත්තේ නැත්නම් මා මහ පොළොවේ අඩිය තියනවා කියලා. සියලු දෙනාම බිය වෙලා ප්‍රශ්නේ විසඳ ගන්නවා කියන කුමාරයා පොළොවේ අඩිය තියයි කියනවා. පලස්මතම ඇවිදලා කුමාරයාගේ යටිපතුල සිනිඳු සිනිඳු වෙලා යටිපතුලේ රෝම කූපාවා. යටිපතුලේ ලොම් ගස්සාවා ඇයි පොළොවට පෑගෙන්නේ නැති නිසා. බිම්බිසාර මහ රජුරන්ට ආරංචි වුණා මෙහෙම සෝන කියලා කුමාරයෙක් ඉන්නවා යටිපතුලේ ලොම් මැවිලා කියලා. ඒ යටිපතුලේ ලොම් එහෙම බලන්න ඕන කියලා ඒ කාගේවත් දැකලා නැහැ නේ හිම එක. කුමාරයාට එන්න පණිවිඩයක් යවුවා. අම්මා තාත්තා කිව්වා කුමාරය ඔය රජතුමාගේට ඔබතුමා ඔබගේ යටිපතුල බලන්න යොමලා තියෙන රජු රෝධිහාට කකුල් දික් කරන්න එපා. ඔබ ගිහිල්ලා රජ්ජුරුවෝ ඉදිරියේ පත්මාසනෙන් ඉඳගන්න කිව්වා. අර පතුල් දෙක උඩට මෙහෙම තියෙන විදිහට. ඒතර රජතුමාට ඔබගේ පතුල පෙනේ කිව්වා. ඔන්න කරත්තෙන් ගිහිල්ලා රාජමාලිගාවේ කරත්තෙන් බහිනකොට මෙතන ඉඳලා මාලිගාවට පළස. පළස මතින්ම අඩිය තියෙනවා. ඊට පස්සේ මෙයා මොකද කළේ සෝන කුමාරයා ඒ ඵලසින් රජුරවන්ට ගිහිල්ලා වැඳලා පద్මාසනේ ඉඳගත් රජුරවන්ට පුදුම හිතුණා යටිපතුල් ලොම් ඇවිල්ලා. සතර සාමිච්චේ කතා කරලා කිව්වා එහෙනම් සියලු දෙනා වේළුවනාරාමයට ගිහිල්ලා බණහල යන්න කියලා. සෝන කුමාරයා කරත්තෙන් වේළුවනාරාමයට ගියා. හරියටම දන් සභා මණ්ඩපේ ඉස්සරහම කරත් වෙන අතර ගලා එතන ඉඳලාම බුදුරජාණන් වහන්සේ ළඟට යනකල් පළසක් අතුරලා. ඒ පළස උඩින්ම ගියා. බනහලා පැහැදිලා මහාන වෙන්න ඕනේ කියලා. අම්මලාගෙන් කැමැත්ත අරන් එන්න කිව්වා. අම්මලා තාත්තලාගෙන් කැමැත්ත අරන් කසාවතක් පොරවාගෙන තමයි ඉස්සල්ලාම මහ පොළොව යලි තිබ්බේ. යටිපතුර පුපුරලා ලේන කලසක් මං කළා. බුදුරජාණන් වහන්සේ සෝන තෙරුන්ට කියන සෝන ඔච්චර දැඩිව වීර්ය කරන්න එපා. වීර්ය සම කරන්නේ ඒ සෝන තෙරුන් නිවන කරා ගෙනිච්ච වීර්ය තුලින්ම කොහොමද ඊළඟට සිහිය පිහිටෙව්වොත් ඒ සිහිය තුලින් සතර සතිපට්ඨානයේ සිහිය තුලින් නිවනට පමුණනවා කියන දැඩි අදිෂ්ඨානේ තිබ්බා සම්බූත කියන තෙරුන් වහන්සේට. උන්වහන්සේ තරම් සිහිය වැඩුවා. උන්වහන්සේ මහා වනේ ගල් පතුරක් මත දැහැන් වඩනවා සතර සතිපට්ඨාන භාවනාව. පින්වතුනි අර වෛශ්‍රවණ දිව්‍ය රාජ්‍ය ආකාශයෙන් වදිනකොට කොළපාට පළසක් මත වෛරෝඩි මාණික්යක් වගේ ගල් පර්වතයේ මත සතිපට්ඨානේ වඩන සම්බූත තෙරුන් දැක්කා. ආකාශයෙන් වැදලා වන්දනා කළා. උන්වහන්සේ තවම භාවනාවේ බලවත් යක්ෂයෝ දෙන්න පිටපස්ස මේ ස්වාමීන් වහන්සේලා දෙන ස්වාමීන් වහන්සේ පිටපස්සේ මේ සක්මන් කර කර හිටපල්ලා මේ ආන්දරන්ට අනතුරක් වෙන්න දෙන්න එපා. ඒ අනතුරක් වෙන්න දෙන්න එපා කියන්නේ නම් භාවනා කරන භික්ෂූන්ට අනතුරු කරන බලවේග එනවා. නැත්තම් ඇයි බයිසන දිවිරාජ්‍ය එතෙන්ට යක්කු දෙන්නේ දාන්නේ? මේ තෙරුණාන්ද රැකපල්ලා කිව්වා. ඊට පස්සේ වෛෂණව දිවිරාජා අතුරුදහන්ල ගියා. ස්වාමීන් වහන්සේ භාවනාවේ නැගිටිනකොට ටිකක් උදෙන් ඇවිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි වෙසමුණි දිව්‍ය රාජ්‍ය ඔබ වන්දනා කරලා පිටත් වුණා අපිව ඔබ වහන්සේගේ ආරක්ෂාවට දැම්මා කිව්වා ඔබගේ වෛශ්‍රවණ දිව්‍ය රාජ්‍යයට යහපතක් වේවා ඒත් යක්ෂය ඔබ යන්න සතර සතිපට්ඨානයේ යෙදෙන භික්ෂුවට සිහිය තරම් තවත් ආරක්ෂාවක් නැහැ ඔය දිනේ යන්නේ කොහොමද කොහොමද බුද්ධ ශාසනය කොහොමද චිත්ත අධිෂ්ඨානයේ නිවන කරා යන හැටි එහෙම ඇස් දෙක පියාගත්තා යක්ෂෝ දෙන්න ගියා ඒ මොහොතේ උන්වහන්සේ හිතන කෙලසා අද ඔළුව හොල්ලලා පෙරේතෙක් කිව්වොත් එහෙම ඔයාව රකින්නම් කියලා අනේ දේවතාවුන් වහන්සේ මාව රකින්නසේක්වා කොහොමද අද කාලේ ඒ කාලේ වෙනස සම්බූත මහරහතන් වහන්සේට নমස්කාර වේවා. එච්චර අදිෂ්ඨානයක්, එච්චර වීරියක්. සතර සතිපට්ඨාන සීය. ඉතින් ওই විදිහට ඡන්ද චිත්ත වීරි විමාසා කියන ඉරිදිපාද වලින් එකක් මුල් වෙන්න ඕන. අපිට උනත් මේ නිවන් මාර්ගයේ යම් ගමනක් යන්න එක්ක කැමැත්ත තියෙන්න ඕන. එක්ක වීරිය තියෙන්න ඕන. එක්ක අදිෂ්ඨානය තියෙන්න ඕන. එක්ක නුවණින් විමසීම තියෙන්න ඕන. ඔබගේ ජීවිතේ යම් තීරණයක් ඔබ ගත්තා නම් යම් යහපත් මාර්ගයකට ඔබ මාර්ගයකට ඔබ ප්‍රවේශ වුණා නම් එක්කෝ කැමැත්ත මුල් වෙලා එක්කෝ වීරිය මුල් වෙලා එක්කෝ අදිෂ්ඨානය මුල් වෙලා එක්කෝ විමර්ශාව මුල් වෙලා තමන්ගේ අදිෂ්ඨානින් මං අහවල් අරමුණ කරා යනවා කියලා අදිෂ්ඨානින් ඒ ඉලක්කෙටම ගියාය ගැන කතා අහලා නැද්ද කැමැත්ත මුල් කරගෙන ඒ කැමැත්තෙන්ම තමන් ඒ අදාළ ස්ථානයට ගිය විස්තරෝ බහලා නැද්ද? වීරියෙන් දිනු වෙච්ච මිනිස්සු ගැන අහලා නැද්ද? ඒ එනේන අවස්ථාවට නුවණින් විමසා විමසා උත්තර දීදී දිනුව කරා ආපු අය ගැන අහලා නැද්ද? සාමාන්‍ය ලෝකෙත් රහතන් වහන්සේලාගේ සම්පූර්ණම ජීවිතය කෝටි ප්‍රකෝටි ගාණක් රහතන් වහන්සේලාගේ ජීවිත කාරණා හතරකින් විස්තර කරන්න පුළුවන්. කැමැත්ත නිසාම නිවනට ගිය රහතන් වහන්සේලාගේ විස්තර කියන්න පුළුවන්. වීරිය නිසාම නිවනට ගිය රහතන් වහන්සේලාගේ විස්තර කියන්න පුළුවන්. අදිෂ්ඨානය නිසා නිවනට ගිය රහතන් වහන්සේලාගේ විස්තර කියන්න පුළුවන්. නුවණින් විමසා විමසා නිවනට ගිය රහතන් වහන්සේලාගේ විස්තර කියන්න පුළුවන්. සියලු රහතන් වහන්සේලාගේ ජීවිත ওই කොටස් හතරෙන් ප්‍රකට කරනවා. දැන් හුදෙක් පංචිල් රැකීමට පවා ඡන්ද චිත්ත වීර්ය විමර්ශන වුණ කිව්වා. එහෙනම් පංචිල් රකින්න ආශා කරන කෙනා ඉස්සෙල්ලාම කැමැත්තක් ඇති කරගන්න. වෑයම් කරන්න. මම මේ සීල් කඩන්නේ කියලා අදිෂ්ඨාන කරගන්න. පංචිල් රැකීමේ ආනිසංශ පංචිල් කැඩීමේ විපාක සසර අපා බය නුවණින් විමසන්න. ඔන්න ඔය හතරෙන් රකින්න බැරි පංසල් රකින්න පුළුවන් වෙනවා. කරන්න බැරි භාවනා කරන්න පුළුවන් වෙනවා. ඔය හතර විවිධ පහල. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා මම හිතනවා අදට ওই කාරණා ටික ප්‍රමාණවත්. ඊළඟට තව ඔබට තේරුම් කරන්න ඕනේ මේක මේ භාවනාව වශයෙන් ඉරිතිපාද භාවනාව කියලා මේ භාවනා වශයෙන් වඩන ක්‍රමයක් තියෙනවා. භාවනාවක් විදිහට ඍජුපාද භාවනා කියලා වඩන ක්‍රමයක් තියෙනවා. අන්නේ භාවනා වඩන හැටි අපි ඊළඟ දවසට ඉගෙන ගන්න ඕන. අමාරුයි කියලා හිතන්න එපා. බුද්ධ ශාසනයේ මඟපල් ලැබූ උත්මයන්ගේ ජීවිත ගැන අහන්න. ඒ නිවන් මාගේ සොඳුරු බව අහන්න. මඳු පිණ්ඩ මිදම් භික්ඛවේ යතිදම් බ්‍රහ්මචර්යං මේ නිවන් මාර්ගයේ මේ පැණි වදයක් වගේ කිව්වා. මේ වදයක් වගේ කිව්වා බුදුරජාණන් ඒ මිහිරි මේ වදේ කුටීරයක් කුටීරයක් ගානේ විස්තර කරන්න. ඉතින් ඒ සඳහා අපට භාග්‍ය ලැබේවා. අපි තුල ඡන්ද චිත්ත වීරි විමර්ශා කිනී විදිපාදේ බලවත්ව වැඩිවා මේ පින් බලෙන් කියලා සිත ප්‍රාර්ථනා කරනවා.